ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද පින්නතුන්ට ධර්ම දේශනා කරන්නට අපි මාතෘකා කළේ ධම්මපදයේ බාල වග්ගයේහි සඳහන් වෙන වටිනා ගාථා ධර්මයක් මේ ගාථා ධර්මයේ මූලික කරගෙන වැරදීන් සහ අධ්‍යක්ීම් පිළිබඳව පින්තුන්ගේ අවධානය යොමු කිරීමයි අද ධර්ම දේශනාවෙහි මූලික පරමාර්ථය වෙන්නේ ජීවිතයේ කෙලෙස් සහිත ඕනම පුද්ගලයෙක් අතින් විවිධ අඩුපාඩු වැරදීම් සිදු වෙන්නට පුළුවන්. ඒ සිදු වෙන වැරදීම් අත්දැකීමක් කරගන්නට පුළුවන් නම් ජීවිතය පිළිබඳව අවබෝධය ලබන්නට ඒවා අවස්ථාවක් කරගන්නට පුළුවන් නම් ඒ හැම වැරදීමක්ම ජීවිතය අර්ථවත් කරන්නට ජීවිතය ගොඩනගන්නට ලොකු සවියක් බලයක් වෙනවා නොඅනුමානවම නමුත් බොහෝ දෙනාට තමන්ගේ ජීවිතයේ වැරදි අඩුපාඩු එසේ අත්දැකීමක් කරගන්නට ජීවිතයේ ගොඩනගන්නට පදනමක් කරගන්නට නම් ඒ වැරදි වැරදි හැටියට දකින්නට අවශ්‍ය වෙනවා අඩුපාඩු අඩුපාඩු හැටියට දකින්නට අවශ්‍ය වෙනවා යමෙකුට Tamanගේ වරද වරද හැටියට දකින්නට පුළුවන් නම් දුබලකම දුබලකම හැටියට දකින්නට පුළුවන් නම් ඒ දැකීම තුලින්ම ප්‍රඥාව අවදි කරගෙන හේතුව ඵලය පිළිබඳව විචක්ෂණ බවක් ඇති කරගෙන ජීවිතයේ අර්ථවත් බව ගොඩනගන්නට එයම පාදක කරගන්නට පුළුවන්. නමුත් බොහෝ දෙනා කැමති වෙනවා Tamanගේ ජීවිතේ වැරදි නැතුව හොඳ පමණක් පවත්වා ගන්නට. මේක එක්තරා සියලු මිනිස්සෙයින්ගේම පොදුවේ ඇතිවෙන එක්තරා රුචිකත්වයක් වුණාට වැරදීම් සිද්ධ නොවි ජීවිතයක් නිවැරදි කරගන්නට කිසිවෙකුට පුළුවන් වෙයි කියලා හිතන්නට අමාරුයි. ඒ කුමක් නිසාද වරද සිදුවෙන ආකාරය හඳුනාගත්තොත් තමයි එහි හේතු දැනගත්තොත් තමයි කෙනෙකුට වරදින් නිදහස් වෙන්නට පුළුවන් වෙන්නේ. වරදෙහි හේතු හරියට නොදැන වැරදි සිදුවෙන ආකාරයෙන් නොදැන යම්කිසි කෙනෙක් වරදින් නිදහස් වෙලා නිවැරදිව කටයුතු කරනවා කියනවා නම් එය යම්කිසි අර්ථ විරහිත පදනම් විරහිත කතාවක් විය හැකියි. කුමක් නිසාද යම්කිසි කෙනෙක් වරදින් හැබෑවට නිදහස් වෙන්නට නම් ඒ පිළිබඳව හේතුව ඵලය මනවින් ප්‍රත්‍යක්ෂ කරගෙන තිබිය යුතු නිසා මේ සමාජයේ ජීවත් වෙන අපි බොහෝ දෙනා වැරදි නැතුව ජීවත් වෙන්නට එහෙම නැත්නම් හරියටම දේවල් කරන්නට අපි කරන කටයුතු නිවැරදිවම කරන්නට උත්සාහයක් එහෙම නැත්නම් කැමැත්තක් අපි කාගේ සිත් සතන් තුල පවතිනවා ඒකට අපි හුඟක් දෙනා අපේ රුචිකත්වය මුල් කරගෙන තියෙනවා නමුත් යම්කිසි කෙනෙක් නිවැරදිව කටයුතු කරන්නට නම් එසේ කටයුතු කරන්නට ඕන නම් වරදින හැම තැනක් පිළිබඳවම සිහි කල්පනාවෙන් අවදියෙන් ඉන්නට සිද්ධ වෙනවා. නමුත් Tamanගේ වරද පිළිබඳව, දෝෂය පිළිබඳව, දුබලකම පිළිබඳව අවදියෙන් ඉන්නවා කියන එක එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. අපි සතිපට්ඨානයේ හැටියට පුහුණු කරන්නේ මේ ගැඹුරු ප්‍රතිපත්තිය. නමුත් මේක පහසු නොවෙනකොට හුඟක් මිනිස්සු උත්සාහ කරනවා තමන් අතින් වැරදීම් සිදු වෙනවට කැමතිත් නැහැ. හැබැයි හරියටම දේවල් කරන්නටත් තමන්ට ඕන වෙනවා. එතකොට ඒ අය උත්සාහ කරන්නේ යමක් හරියට කරපු කෙනෙක්ගෙන් අහගෙන ඒ දේ කරන්නට. එහෙම අහගෙන කලාය කියලා ඒක වැරද්දක් කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. දන්නා කෙනෙකුගෙන් ප්‍රායෝගිකව පුහුණු කරපු කෙනෙකුගෙන් යමක් අසා ගැනීම වරදක් නෙවෙයි. හැබැයි ඒ අසූ සුතමේ ඥාණයෙන් පමණක් අපට ලෝක ධර්මතාවයේ වටහන්නට පුළුවන්කමක් නැහැ. ඒ අසූ කාරණේ සිතු චින්තාමේ ඥාණයෙන් පමණක් අපට ලෝකේ වටහන්නට පුළුවන්කමක් නැහැ. සුතමේ ඥානය, චින්තාමේ ඥානය ලෝකයේ નિවර්දිව දකින්නට එක්තරා ප්‍රමාණයකින් අපට උදව් වෙනවා. නමුත් Tamanගේ අත්දැකීම් තුලින්ම සිහිය පිහිටුවාගෙනම හේතුව ඵලය නුවණින් දැකගෙනම ලෝකයේ පිළිබඳව ජීවිතයේ පිළිබඳව හේතුඵල ධර්මතාවය වටහා ගන්නට උත්සාහ කළ යුතු වෙනවා. මෙන්න මේ උත්සාහය මේ ප්‍රතිපදාව තමයි භාවනාමය ඥානයේ හැටියට ධර්මයේ විග්‍රහ කෙරෙන්නේ. භාවනාව කියලා අපි අද පුහුණු කරන්නට හදන හැම ප්‍රතිපත්තියකම එහෙම නැත්නම් හැම ක්‍රියාපටිපාටියකම අපට ඕන වෙනවා වැරදීම් සිදු නොවීම භාවනාව කරගෙන යන්න. ඒ කියන්නේ කිසිම තැනක පැටලෙන්නේ නැතුව, කිසිම තැනක අද වැටෙන්නේ නැතුව, කිසිම තැනක වෙහෙසීමක් නැතුව, ඊට උසස් මට්ටමින් එය කරගෙන යන්නට අපට ඕන වෙනවා. හැබැයි එහෙම ඕන වුණාට වැරදීම් තේරුම් ගන්නට, ඒ වැරදීම් සකස් කරගන්නට, වැරදීම් සිදුුනේ මොකක් නිසාද කියලා හේතුඵල ධර්මතාවය ප්‍රතිවීක්ෂා කරලා දකින්නට අපි කීයෙන් කී දෙනෙක් උත්සාහවත් වෙනවද? ඒ උත්සාහවත් වෙන ප්‍රමාණයට තමයි අපේ දුබලතා මගහරවාගෙන නිවැරදිව යමක් කරන්නට පුළුවන් වෙන්නේ. අපේ ජීවිතය තුළ ආපහු හැරිලා බලනකොට අපි හැම කෙනෙකුටම මෙබඳු අත්දැකීම් තියෙනවා. කොයි විදිහේද යමක් කරලා ආපසු හැරිලා බලනකොට අපට හිතෙනවා අනේ මේක මේ විදිහින් කළා නම් මීට වැඩිය හොඳයි. දැන් නම් මම ආයසරයක් මේ කටයුත්ත කළොත් වඩා හොඳට මට කරන්න පුළුවන්. සමහර වෙලාවට ගෙයක් හදන කෙනෙක් ගේ හදලා ඉවර වෙලා කියනවා මම බලාපොරොත්තු වෙච්ච හැටියට නම් මේක කරගන්න බැරි වුණා. හැබැයි මේ ගේ හදන්න ගිහිල්ලා ගොඩක් අත්දැකීම් ලැබුවා. ආයෙ ගයක් හදනවා නම් ඊටාම හොඳ තත්ත්වෙන් හදන්න පුළුවන් අඩු වියදමෙන් හදන්න පුළුවන් එක එක්කෙනාගේ වංචාවල් වලට අහු නොවි කරගන්න පුළුවන් කල්ැතුව මේ ටික දැනගෙන හිටියේ නෑනේ දැන්නේ තේරෙන්නේ නමුත් දැන් ගේ හදලා ඉවරයි ආයෙ මුල ඉඳන් කඩලා හදන්නට බෑ එතකොට කෙනෙකුට පසුතැවීමක් ඇති වෙනවා අනේ කල්ැතුව මේ ටික දැනගෙන හිටියේ නෑනේ කියලා කල්ැතුව අහලා දැනගන්නට පුළුවන්. හැබැයි ගේ හදන්නට ගිය තැනදී තමයි ප්‍රායෝගිකව අත්විඳින්නට සිද්ධ වෙන යම් යම් දුක්ගැහැට, පීඩා, වංචාවන්ට හසුවීම් නොඑක් දේවල් නිර්මාණය තුළ ඇතිවෙන යම් යම් ගැටලු මේ හැම දෙයක්ම අත්දැකලා යම් කිසි අවබෝධයක් ඇති කරගන්නට පුළුවන් වෙන්නේ ඒ කටයුත්ත නිමා වෙනකොටයි. ඒ වගේම ව්‍යාපාර කරන අය ඒ වගේම මේ සමාජය තුළ ජීවත් වෙනකොට අපි කතා කරන දේවල්, අපි කරන ක්‍රියාවන් බොහෝ විට ආපසු හැරිලා බලලා හුඟක් දෙනා කියන්නේ අනේ ඒ වචනේ නොකිය හිටියානම් හොඳයි. ඒක කියපෙකින් ලොකු අනර්ථයක් උනේ කියලා පසුතැවීමට පත්වීමයි ගොඩක් දෙනාගේ ස්වභාවය. ඒ නිසා යම් වරදක්, යම් දුබලතාවයක් Taman අතින් සිදු වුණා නම් ඒක හරියටම දකින්න පුළුවන් නම් ඒක පසුතැවෙන්නට කාරණයක් නොවේ ඒ ප්‍රඥාව උපදින්නට සාධකයක් කියන බවයි සතහගතයන් වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දක්වනවා යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ ආපිතේනසෝ යම්කිසි කෙනෙකුට තමන්ගේ බාල බව තමන්ගේ දුබල බව තමන්ගේ නොදන්නා බව හරියට දැක ගන්නට පුළුවන් නම් ඒ දැක ගැනීමෙන්ම ඒ තනත්තා පඬිතෙක් බවට පත් වෙනවා ඒ කුමක් නිසාද කාරණේ નિවරදිව හේතුඵල වශයෙන් දැක ගැනීම නිසා ඔහුගේ මනසේ ප්‍රඥාව උපදිනවා අදාළ දේ ඒ ආකාරයෙන් යථා භූත වශයෙන් පවතින දේ පවතින හැටියෙන් දකින්නට පුළුවන් වීමම ඒ තනත්තාගේ ඥානවන්ත බවයි, පඬිත බවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමනම් අපේ දුබලතා දකිනකොට පසුතැවෙනවා වෙනුවට අපට පුළුවන් නම් සැබවින්ම එය හඳුනාගෙන එය සකස් කරගන්නට කරුණු ගොනු කරගන්න. ඒ වගේම මේ අඩුපාඩුව සිද්ධ වුණේ මොකක් නිසාද කියලා හේතුඵල ගණනය කරලා ඒ හේතු වෙනස් කරගන්නට පුළුවන් නම් මේ සියලු යහපත අපට උදා වෙන්නේ වරද වරද හැටියට දැකීම නිසා දුබලකම දුබලකම හැටියට දැකීම නිසා යම් කිසි කෙනෙකුට ඇත්තටම යමක් කරනකොට වරදින්නේ මොකක් නිසාද? ඒ පිළිබඳව අවබෝධය නැතිකම නිසා. ඒ කාරණය සම්බන්ධව ඔහුගේ දැනුම බාල නිසා, ඔහුගේ දැනුම දුබල නිසා ඔහුට වරදින්නට පුළුවන්. වෙනත් කාරණයක් සම්බන්ධව ඒතනත්තා පඬිතෙක් වෙන්නට පුළුවන්. වෙනත් කාරණයක් සම්බන්ධව අත්දැකීම් තියනවා වෙන්නට පුළුවන්. නමුත් මේ අදාළ කාරණය සම්බන්ධව ඒතනත්තාට අත්දැකීම් නැතිනම් එය ඔහුට වරදින්නට පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් වෛද්‍යවරයෙකුට වෛද්‍ය වෘත්තිය පිළිබඳව වෛද්‍ය කර්මය පිළිබඳව යම්කිසි වැටහීමක් අවබෝධයක් තියෙනවා. නමුත් ඒ තැනත්තාට ගෘහ නිර්මාණය පිළිබඳව අවබෝධයක් නැති වෙන්නට පුළුවන්. යම්කිසි කෙනෙකුට ගෘහ නිර්මාණය පිළිබඳව අවබෝධයක් තියෙනවා නමුත් ඒ පිළිබඳ වෛද්‍ය කර්මය පිළිබඳව ඒ තැනැත්තාට අවබෝධයක් නැති වෙන්නට පුළුවන් ගුරුවරයෙක් ගත්තයින් පස්සේ එක් විෂයක් ගැන යම්කිසි වැටහීමක් තියනවා වෙන්නට පුළුවන් අනෙක් විෂය ගැන ඒ තැනත්තාට ඒතරම් ප්‍රතුල වැටහීමක් නැති වෙන්නට පුළුවන් මෙසේ සමාජය තුල ඔවුනොවුන් ජීවත් වෙන ඒ ඒ ක්ෂේත්‍ර තුල යම් කරුණක් පිළිබඳව හෝ බොහෝ කරුණු පිළිබඳව කෙනෙකුට අවබෝධය තියෙන්නට පුළුවන් සමහර කරුණු පිළිබඳව අවබෝධය නැති වෙන්නට පුළුවන් ඒ අවබෝධය නැති ක්ෂේත්‍රය තුල යම් කටයුත්තක් කරන්නට උත්සාහවත් වෙනවා නම් එතන වැරදීම් සිද්ධ වෙන්නට පුළුවන්. හැබැයි මට අහවල් කාරණේ පිළිබඳව දැනුම තියෙනවා. මේ කාරණෙත් මම මෙච්චර විසරදව කරනවා. මම සමාජයේ බොහොම දැනුගත් කෙනෙක් හැටියට ප්‍රඥයෙක් හැටියට දාර්ශනිකයෙක් හැටියටයි පිළියරන් තියෙන්නේ. ඒ නිසා මේක වැරදුණයි කියලා මම කොහොමද පිළිගන්නේ කියලා එතනට මාන්නය හරස් කරගෙන තමන් දන්නා කෙනෙක් වගේ පෙන්වන්නට උත්සාහ කරනවා නම් තමන්ගේ අනුවණකම නොදන්නාකම දුබලකම පඬිතකමක් හැටියට පෙන්වන්නට උත්සාහ කරනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තුලින්ම ඒ තනත්තා බාලයෙක් බවට පත් වෙනවා ඒ ගාථාවේ දෙවැනි අර්ථය තමයි බාලෝච පණ්ඩිත මානී සවේ බාලෝති උච්චති යම් කෙනෙක් නොදන්නා කාරණේ පිළිබඳව දන්නවාය කියන හැඟීමෙන් ඉන්නවනම් Tamanගේ අනුවනකමත් පණ්ඩිතකමක් හැටියට හිතාගෙන ඉන්නවනම් එයම ඒ තනත්තා බාලයෙක් වෙන්නට අන්ධයෙක් වෙන්නට අඥානෙක් වෙන්නට දුර්වලයෙක් වෙන්නට හේතුවක් වෙනවා. ඒ නිසා නොදන්නා බව දන්නා බවින් වසා ගන්නටත් නෙමෙයි නොදන්නා බව පිළිබඳව පසුතැවෙන්නටත් නෙමෙයි වැරද්ද හරියට කළා කියලා ඒ පිළිබඳව 아무තු ලෝකයට රඟපෑමක් ඇති කරන්නටත් නෙමෙයි වැරද්දක් සිද්ධ වුණා කියලා ඒ පිළිබඳව මනසින් කඩා වැටෙන්නටත් නෙවෙයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ යමෙක් තුල දුබලකමක් තියෙනවා නම් වරදක් සිද්ධ වුණා නම් ඒ වරද වරද හැටියට දකින්නට ඒ දුබලකම දුබලකම හැටියට දකින්න පුරුදු වෙන්න ඕනේ ඒ දැක්මම ඒ තනත්තා පඬිත භාවයට පමුණුවන කාරණයක් වෙනවා එයම අත්දැකීමක් කරගෙන නැවත ජීවිතේ ගොඩනගන්නට පුළුවන්කම තියෙනවා හැබැයි මේකෙන් අදහස් කරන්නේ අපේ ජීවිත තුල තියෙන දුබලතා ලෝකෙ ඔක්කොම හැම දිනම එක්කලා කිය කියා ඉන්නට ඕන අන් අයටත් ඒක හෙලි කරන්නට ඕනෑ කියන එක නෙමෙයි. ලෝකෙ හැම දිනාටම අපේ අඩුපාඩු දුර්වලකම් කියා පාන්නට සුදුසු නැහැ. එය කියන්නට සුදුසු තැනක පමණක් කියාපෑවහම හොඳටම ප්‍රමාණවත්. නමුත් අපි පෞද්ගලිකව Tamanගේ හෘද සාක්ෂියට එකඟව Tamanගේ ජීවිතයේ දුබලතා, වැරදීම් ප්‍රත්‍යවේක්ෂා කරලා දැකලා හඳුනා ගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙකුට ජීවිතේ පැමිණෙන හැම දුර්වලකමක්ම අත්දැකීමක් බවට පමුණවා ගන්නට පුළුවන් නම් ඒ හැම කාරණයක් තුලින්ම හේතුඵල දැක්මක් තුලින් Tamanගේ ජීවිතය ශක්තිමත් පදනමක් මත ගොඩනගන්නට පුළුවන්. එක්තරා දාර්ශනිකයෙක් ප්‍රකාශ කරනවා යම්කිසි කෙනෙකුට දැනට පවතින ප්‍රඥාව ගැටලුවක් විසඳන්නට ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා. ඔහු ඒ කියන කාරණේ තේරුම කුමක්ද? ඒ තැනත්තාට ඒ පිළිබඳව ප්‍රඥාව තියෙනවා නම් කවදාවත් එය ඔහුට ගැටලුවක් බවට පත් වෙන්නේ නැහැ. යමක් යමෙකුට ගැටලුවක් බවට පත් වෙනවා නම් එය ගැටලුවක් වෙන්නේම ඒ පිළිබඳව ඥානය, ඒ පිළිබඳව අත්දැකීම, ඒ පිළිබඳව අවබෝධය ඔහුට නැති නිසා. එහෙමනම් ගැටලුවක් මතුවනා කියන්නේම අනිත් කරුණු සම්බන්ධව ප්‍රඥාව තියෙන්නට පුළුවන්. නමුත් මේ කාරණය සම්බන්ධව ඒතනත්තාට ප්‍රඥාව නැතිකමිනුයි ඒ ගැටලුවක් හැටියට අර්බුදයක් හැටියට මතුවෙන්නේ. ඒ නිසා ඒකට වෙන කෙනෙකුගෙන් උත්තර අහගෙන වෙන කෙනෙකුගෙන් පිළියම් අහගෙන වෙනත් කෙනෙකුගෙන් ප්‍රතිකර්ම අහගෙන ක්‍රියාත්මක වීම නොවේ කල යුත්තේ ඒබඳු ගැටලුවකදී තථාගතයන් වහන්සේ ගැටලු निराකරණය කරන්න ඊටාම උසස් වූ ආර්යමය ප්‍රතිපදාවක් අපට දේශනා කරනවා. මෙය පියවර හතරකින් යුක්ත නිසා චතුරාර්ය සත්‍යයි කියලා සඳහන් කරනවා. ඒ කුමක්ද? පළමුවෙන් ගැටලුව කුමක්ද කියලා අධීක්ෂණය කරන්නට ඕන. ඒ විදිහෙන් අධීක්ෂණය කරලා දෙවනුව ඒ ගැටලුවට හේතු මොනවද කියලා සොයා බලන්න ඕන. තුන්වෙනුව මේ හේතු වෙනස් කරන්න පුළුවන් කියන බව අවබෝධ කරගන්න ඕන. හතර වෙනුව ඒ හේතු වෙනස් කරන්න කල යුතු දේ අනුපිළිවෙලින් ක්‍රියාත්මක කරන්න ඕන. මේක තමයි ගැටලු निराකරණය කිරීමේ නොවරදින ප්‍රතිපදාව. නමුත් මෙහෙම කටයුතු කරන එක තරමක් වෙහෙස කරයි. තරමක් දුෂ්කරයි. ඒ නිසා අපි හුඟක් දෙනෙකුට ඕන වෙනවා ගැටලුව සොයනවා වෙනුවට ගැටලුවේ හේතු හොයනවා වෙනුවට ඒ හේතු නැති කරනවා වෙනුවට ඒ සඳහා කළ යුතු දේ පුහුණු කරනවා වෙනුවට අපට හුඟක් වෙලාවට ඕන වෙනවා මේ ගැටලුවට පිළිතුරක් වෙන කාගෙන් හරි අහලා ඒක පැලස්තරයක් වගේ උඩින් අලවා ගන්නට. තුවාලය පවතිනවා ඒකේ තියෙන සැරව විස පණුව ගහපුවා ඒවා ඉවත් කරලා සුද්ධ කරලා මේකට බෙහෙත් යොදලා පිළියම් කරලා ඇතුළතින් තුවාලය සුව කරන්නට ගියොත් ඒක තරමක් වේදනාකාරී ඒක වෙහෙස කරයි ඒක පරිස්සමින් කරන්න ඕන වැඩක් ඒක කල්ගත වෙන වැඩක් ඒ නිසා මිනිසුන්ට ඕන වෙනවා තුවාලේ ලෝකෙට නොපෙනෙන හැටියට ඒකේ බාහිර පීඩාව ඇති නොවන හැටියට පැලස්තරයක් දාලා උඩින් වහගත්තාම තුවාලය පිළිබඳව ගැටලුව తాවකාලිකව අමතක කරන්නට පුළුවන් එය සාර්ථක පිළියමක් කියලා හුඟක් දෙනෙක් කල්පනා කරනවා අන්න ඒ වගේ Tamanගේ ජීවිතයේ වැරදි Tamanගේ ජීවිතයේ අඩුපාඩු Tamanගේ ජීවිතයේ දුබලතා Tamanට හමු ගැටලු තව කෙනෙකුගෙන් උත්තරයක් අහගෙන පිළිතුරක් අහගෙන ඒ පැලස්තරයක්සේ මතු පිටින් අලවා වසා තැබූ තැන තමන් ඒ ජයගත්තා කියලා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා ඒ පඬිත් මානී බව හුඟක් දෙනෙකුගේ ජීවිතවල දුබලතා තියාගෙනම පඬිතයන්සේ පෙනී සිටින්නට කාරණයක් වෙනවා ලෝකයාට පඬිතෙන්සේ පෙනී සිටියාට Tamanගේ ජීවිතයේ දුබලතා සකසාගෙන නැත්නම් ඒ තනත්තාගේ බාල බව ඒ දුර්වල බව කවදාවත් සකසාගෙන පඬිතෙක් වෙන්නට ශක්තිමත් කෙනෙක් වෙන්නට ඒ ප්‍රතිපදාවම ඒ තනත්තාට බාධාවක් වෙනවා නමුත් අපි හුඟක් දෙනෙක් අකමැති අපේ ජීවිතයේ අසාර්ථකත්වයන්ට මුහුණ දෙන්න. මේ වැරදි අඩුපාඩු සිද්ධ වෙනවට අපි අකමැති වෙන්නේ. වැරදි කියලා මෙන් අදහස් කරන්නේ ලෝකෙට අපරාධ කිරීම නෙමෙයි. Taman නොදන්නාකම නිසා සිද්ධ වෙන දුර්වලකම්. මේ නොදන්නාකම නිසා සිද්ධ වෙන දුර්වලකම් වලින් අපේ ප්‍රතිරූපයට හානි වෙනවට අපි ගොඩක් දෙනෙක් අකමැති. අපට ඕන වෙන්නේ මාන්නයක් තියාගෙන අපේ ප්‍රතිරූපයත් රැකගෙන මමත්වයක් ඉස්සරහට දාගෙන ඒ මම තමයි මේ දේ කළේ මම තමයි මේ පඬිත වැඩේ කළේ මම තමයි මේ හැකියාව දිනු කළේ කියලා මමත්වයෙන් මාන්නෙන් උද්දාමයටපත් වෙලා පුම්බාගත්තු මනසින් යුක්තව ලෝකයේ ඉදිරියේ යම් ප්‍රතිරූපයක් මවන්න කරන්නට ප්‍රතජන අපි බොහෝ දෙනෙකුට ඕනෑ වෙනවා. ඒ නිසා මමත්වයේ මුල් කරගෙන මාන්නය මුල් කරගෙන ඒ අස්මිමානය තුළින් අපි ගොඩනගාගත්තු යම් ප්‍රතිරූපයක් තියෙනවා නම් ඒ ප්‍රතිරූපේ බිඳ වැටෙනවට අපි කැමති නෑ. ඒ ලෝකයා ඉදිරියේ බිඳ ගන්න නැතුව රැක ගන්න එක අවශ්‍යයි. හැබැයි ඒ ලෝකයා ඉදිරියේ බිඳ ගන්න නැතුව Tamanගේ ප්‍රතිරූපේ රකින්නට ගිහිල්ලා අපි බොහෝ දෙනාට අමතක වෙනවා මෙය මගේ හැබෑ ස්වභාවය නොවේ කියන එක. ලෝකයා ඉදිරියේ යම් ප්‍රතිරූපයක් ඇති කරගත්තට කමක් නැහැ. හැබැයි Tamanගේ හෘද සාක්ෂිය හමුවේ ඒ සියලු ප්‍රතිරූප කඩා බිඳ දාලා Taman තුල පවතින හැබෑ යථාර්ථය මතු කරගන්නට පුළුවන් වෙන්න ඕනේ. Tamanගේ දුබලකම දුබලකම හැටියට දකින්නට පුළුවන් වෙන්න ඕනේ. බිරිඳ ඉදිරියේ, දරුවා ඉදිරියේ, මව්පියන් ඉදිරියේ, ලෝකයා හමුවේ අපේ අඩුපාඩු සියල්ලක්ම පෙන්නා නොසිටියාට ඒ වරදක් නොවේ. අපේ සියලුම දුර්වලකම් ලෝකයා ඉදිරියේ පෙන්වීම අවශ්‍යයි කියන එක සදාචාර සම්පන්න බවක් නෙමෙයි. ඒ ඒ අයට දැනගන්නට අවශ්‍ය දේ ඒ අය සමග කිව්වහම ප්‍රමාණවත්. හැබැයි ඒ අය සමග කිව්වත් නොකිව්වත්, ඒ අයට සැඟවුවත්, ඒ තැනදී ආවරණය කරගත්තත් Tamanට පුළුවන් වෙන්න ඕනේ අවංකව Tamanගේ දුර්වලකම මොකක්ද කියලා හඳුනා ගන්නට. ඒ නිසා ලෝකයේ ඉදිරියේ ප්‍රතිරූපේ රැකගැනීම වරදක් නොවේ. ඒ ප්‍රතිරූපයෙන් Taman මුලාවටපත් නොවේ. Tamanගේ මනස ආවර්ජනා කර දකින්නට අපි උත්සාහවත් වෙන්න ඕනේ. සමහර වෙලාවට අවබෝධය ලැබෙද්දී අපේ ජීවිතයේ ප්‍රතිරූපයට බොහෝ බාධා වෙලා තියෙන්නටත් පුළුවන්. හැබැයි ඒ ප්‍රතිරූපය රකින්නට ගිහිල්ලා අපි වංචනික වුණොත් අපට ලෝකයේ ඉදිරියේ වංචනිකව ජීවත් වෙන්නට පුළුවන් හැබැයි අඩුපාඩු සකස් කරගෙන නුවණැත්තෙක් වෙන්න පඬිතෙක් වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා වඩා වැදගත් වෙන්නේ පඬිත මානීව ලෝකයා ඉදිරියේ රඟපෑම නොවේ Tamanගේ ජීවිතයේ දුබලකම දුබලකම හැටියට හඳුනාගෙන පඬිතෙක් වෙන්නට උත්සාහවත් වීමයි. එහෙම වෙනකොට කාලය ගොඩක් ගත වෙන්නට පුළුවන්. බොහෝ දේවල් අසාර්ථක වෙලා තියෙන්නට පුළුවන්. හුඟක් දේවල් අපට අහිමි වෙන්නට පුළුවන්. නමුත් ඒ පිළිබඳව අපි පසුතැවෙන්නට අවශ්‍ය නැහැ. යථාර්ථ අවබෝධයේ පිණිස අපි ගමන් කරලා තියෙනවා නම් මේ මනුස්ස ජීවිතයේ උත්තරීතර භාවය ඒ තුලින් අර්ථවත් වෙනවා. පින්නතුන් අහලා තියෙනවා පටාචාරාවගේ කතාව. පටාචාරාව සත්‍ය අවබෝධ කරගන්නා තැනට පැමිණෙනකොට කොයි තරම් දේවල් ඇයගේ ජීවිතයට අහිමි වෙලාද? තමන්ගේ ප්‍රතිරූපය තමන්ට අහිමි වෙලා තමන්ගේ අම්මා තාත්තා තමන්ට අහිමි වෙලා තමන්ගේ ස්වාමියා තමන්ගේ දරුවෝ තමන්ගේ ගේ දොර සියල්ලම ඇයට අහිමි වෙලා නමුත් මෙහෙම හිතනකොට ඒ ඔක්කොම අහිමි වෙලා නම් ඇය මොනවද ලබාපු දේ කියලා කෙනෙකුට එකවර තර්ක කරන්නට පුළුවන්. නමුත් ඒ සියල්ලටම වඩා උත්තරීතර යමක් ඇය විසින් ලැබුවා. ඒ කුමක්ද? මේ ලෝකයේ පිළිබඳව අවබෝධය. Tamanට වැරදුනේ කොතනද කියන කාරණය මේක අවබෝධ කරගත්තට පස්සේ ඇය තුල ගොඩනැගුණු ප්‍රතිරූපය අර සියලු ප්‍රතිරූපයන් අභිබවා මහේසාක්‍ය මට්ටමින් දෙවියන් බඹුන් සහිත මේ සියලු සක්වල මුළුල්ලේ කීර්ති ഘോഷාව පැතිරෙන තරම් උත්තරීතර ප්‍රතිරූපයක් යථාර්ථවාදී ප්‍රතිරූපයක් ඇය තුල නිර්මාණය කරන්නට පුළුවන් වුණා නමුත් අර බාහිරින් රැකගන්නට ප්‍රතිරූපේ තමන් වංචනිකව ක්‍රියා කළා නම් ඇයට ඒ යථාබෝධය තුලින් ලබන උත්තරීතර తত্ত্বය කවදාවත් සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ මේකෙන් අදහස් කරන්නේ තමන් සතු සියල්ලම නැති කරගෙන ධර්මාවබෝධය ලබන්න උත්සාහ කරන්න කියන එක නෙමෙයි සියල්ල නැති කරගන්නට වෙහෙසෙන්නට ඕන නෑ හැබැයි යම් දුබලකමක් නිසා යමක් නැති වුණා නම් ඒ ගැන පසුතැවීම නෙමෙයි ඒක හරි ගියා හැටියට පෙන්නා ඉඳලා ලෝකයා රැවටීම නෙමේ එහෙම නැත්නම් ඒ වැරදීමත් Tamanගේ එක්තරා හැකියාවක් හැටියට ලොවට පෙන්නා සිටීම නෙවෙයි Tamanට අවංකවම හෘද සාක්ෂියට එකඟවම මට වැරදුනා මෙතන මගේ ජීවිතේ දුබල තැනක් කියලා අවංකව පිළිඅරගෙන එතනින් නැගී සිටින්ටයි උත්සාහවත් විය යුත්තේ යමෙකුට මේ කාරණය අවංකව පුහුණු කරන්නට පුළුවන් නම් එයම ලෝකේ අවබෝධ කිරීමට කාරණයක් වෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ භික්ෂු පිරිසක් උන්වහන්සේ වෙත පැමිණියා. ස්වාමීනි අපට නිවන් දකින්නට සුදුසු කර්මස්ථාන පැහැදිලි කරලා දෙන්න. මේ ජීවිතයේ මරහත්ත්වය ලබන්නට සුදුසු විදිහට අපට කමටහන් දෙන්නට කියලා බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලා හිටියා. තථාගතයන් වහන්සේ අරහත්ත්වය තෙක් වැඩෙන්නට සුදුසු විදිහේ කර්මස්ථාන උන්වහන්සේලාට කියා දුන්නා. උන්වහන්සේලා තථාගතයන් වහන්සේගේ අවවාද අනුශාසනා සිද්ධි ධාරණය කරගෙන බවුන් වඩන්නට සුදුසු තැනක් සොයාගෙන පිටමන් වුණා. මේ භික්ෂුන් වහන්සේලා කල්පනා කළා හොඳට භාවනා කරන්න නම් හොඳ පරිසරයක් තියෙන්න ඕන. අපි මේ ජීවිතේම නිවන් දකින්නට උත්සාහ කළ යුතුයි, ප්‍රමාදී නොවිය යුතුයි. අප්‍රමාදීව කටයුතු කරන්නට සුදුසු තැනකට අපි යමු කියලා කතිකාවත් කරගෙන ඒ සියලු දෙනා තථාගතයන් වහන්සේගෙන් සමුගෙන නික්මුණා. උන්වහන්සේලා එක් තැනකට යනවා, එතන නවාතැන් ගන්නට සිතනවා, එතන ඉන්න තැන හොඳයි, හැබැයි දායකකාරකාදීන් එච්චර හොඳ නැහැ. ඒ නිසා අසත්පුරුෂයොත් එක්කලා භාවනා කරන්න බෑනේ. ඒ නිසා සත්පුරුෂයෝ ඉන්න තැනක් හොයාගෙන යන් කියලා තව තැනකට යනවා. එතන මිනිස්සු හොඳයි. හැබැයි ඉන්න තැන එච්චර හරි නෑ. සත්පාය සේනාසනයක් නොවුනොත් බවුන් වැඩෙන්නේ නැහෙනේ. ඒ නිසා තව සුදුසු තැනක් සොයාගෙන යමු කියලා උන්වහන්සේලා වෙනත් තැනකට යනවා. ඒතර ඉන්න තැනත් හොඳයි, මිනිස්සුත් හොඳයි. හැබැයි සත්තු සිව්පාවන්ගෙන් බොහොම කරදරයි. එතනත් භාවනාවට බාධා. ඒ නිසා අපි වෙනත් තැනකට යමු කියලා උන්වහන්සේලා සොයාගෙන ගියා. මෙහෙම මෙහෙම තනින් තැනට එක් එක් දුබලතාවයන් නිසා අපි වෙන තැනකට යමු අපි තවත් තැනකට යමු කියලා සුදුසු තැනක් සොයාගෙන උන්වහන්සේලා වසර ගණනාවක් රට පුරා ඇවිද ගියා අන්තිමට තථාගතයන් වහන්සේ විසින් පැහැදිලි කරලා දුන්නු කර්මස්ථානය උන්වහන්සේලාට අමතකයි ආපහු බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියා. ස්වාමීනි අපට නැවත වතාවක් කර්මස්ථානය පැහැදිලි කරලා දෙන්නට කියලා ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ අහන්නට ගියේ නෑ භාවනා කළේ නැත්තේ මොකද? ඇයිද අමතක වුනේ? ඒ කිසි දෙයක් අහන්නට ගියේ නෑ. නැවත වතාවක් අර කර්මස්ථාන මනවින් පැහැදිලි කරලා දුන්නා. ඒ භික්ෂුන් වහන්සේලා නැවතත් කමඨහන් අහගෙන ඒව මතක තියාගෙන ආපහු චාරිකාවේ ගියා භාවනා කරන්න සුදුසු තැනක් සොයන්නට. නැවතත් වසර ගාණක් වෙහෙසටපත් වෙලා ආපහු බුදුහාමුදුරුව වෙත පැමිණියා කමඨහන් අමතකයි ස්වාමිනී අපට කියා දෙන්න රහත් වෙන්නට භාවනා කරන හැටි. තුන්වෙනි වතාවටත් බුදුරජාණන් වහන්සේ නැවත කර්මස්ථාන පැහැදිලි කරලා දුන්නා කිසිම අමතර ප්‍රශ්නයක් නොඅසා ඒ භික්ෂුන් වහන්සේලා තථාගතයන් වහන්සේගෙන් සමුගෙන තුන්වැනි වතාවට චාරිකාවෙහි ඇවිද ගියා බවුන් වඩන්නට සුදුසු තැනක් හොයන්නට මේ විදිහට ඇවිදගෙන ගිහිල්ලා අවුරුදු 80ක් විතර වයස්ගත වෙච්ච මහල්ලන් බවට පත් වෙලා ඇවිද ගන්නටත් අපහසු තරම් කය දුබල වෙලා නමුත් කළ භාවනාවක් නැහැ ඒ නිසා උන්වහන්සේලා ආපහු බුදුහාමුදුරුව වෙත පැමිණියා. පැමිණිලා තථාගතයන් වහන්සේට নমස්කාර කළයින් පස්සේ මේ තුන්වෙනි අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි භාවනා කළාද? ස්වාමීනි අපි භාවනා කරන්න සුදුසු තැනක් හෙව්වා. තාම අපට සුදුසු තැනක් හමුුනේ නැහැ. තථාගතයන් වහන්සේ විමසනවා මහණෙනි නුඹලා මනස වඩන්නට සුදුසුකම් හෙව්වේ බාහිරින්ද ඇතුළතින්ද ස්වාමීනි අපි බාහිර සුදුසුකම් ගැනයි හෙව්වේ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි කෙනෙක් නිවන් දකින්නේ කෙලෙස් නසන්නේ විමුක්තිය සාක්ෂාත් කරන්නේ බාහිර දුබලතා දුරු කරගෙනද මනසේ දුර්වලකම් දුරු කරගෙනද අන්න එහෙම විමසන කොටයි මේ භික්ෂුන් වහන්සේලාට සිහිපත් උනේ අනේ මෙච්චර දවසක් අපි මේ ඇවිදලා තියෙන්නේ අපේ මනසේ කාම ඡන්දයට වසඟ වෙලා නේද අපි කැමති දේ සොයාගෙන නේද අපි මේ ගිහින් තියෙන්නේ. එමනම් කාම ඡන්දයයි කියලා කියන්නේ මේ ස්ත්‍රී පුරුෂයන් පිළිබඳව ඇල්ම පමණක් නොවේ පින්නතුනේ. අපි රුචි කරන දේවල්, අපි කැමති දේවල්, අපි අහන්න, දකින්න, විඳින්න, ආස්වාදනය කරන්න සුදුසුයි කියලා හිතන දේවල් අපි නිරන්තරයෙන් සොයන්නට වෙහෙසෙනවා. අවසානයේ භාවනාව තුලත් අපට නොදැනීම අපි මේ මුලාවටම ඇද වැටෙනවා. ප්‍රතිපත්ති මාර්ගය තුලත් අපි අවසානයේ මේ මුලාවටම ඇද වැටෙනවා. අනුන්ගෙන් අහගෙන අනුන් කියන හැටියට වරදින්නේ නැතුව හරියටම හරි විදිහට එකපාරින්ම සියල්ල කරන්න අපට ඕන වෙනවා. නමුත් එහෙම කරන්නට ගිය තැන අයාලේ ඇවිද යනවා විනා අපේම සිත ඇඟිවලට වහල් වෙලා තැන් තැන්වල කාලය මරනවා විනා අපට යථාබෝධය ලබන්නට දුෂ්කරයි. එහෙමනම් කොහොමද කෙනෙක් යථාබෝධය ලබන්නේ? බාහිර දුබලතා කොතෙක් තිබුණත් තමන්ට තමන්ගේ මනසේ තියෙන දුර්වලකම් දකින්නට පුළුවන් නම් තමන්ට වැරදුනේ කොතනද කියලා හරියටම හඳුනන්නට පුළුවන් නම් ඒ වැරදිච්ච තැන වැරදුනේ මොකක් නිසාද කියලා හේතුව ඵලය ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් නම් ඒ දුබල බව ඒ බාල බව දැකීමම පඬිත බව ඇති කරගන්නට සාධකයක් වෙනවයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කළේ මේ භික්ෂූන් වහන්සේලා තමන්ගේ ජීවිතය ගැන ආවර්ජනා කරලා බැලුවා මුළු සසරෙම අපට වෙලා තියෙන්නේ මේක නේද අපේ සිතැඟි වලට වහල් වෙලා අපි කැමති දේවල් සොයාගෙන ඇවිද ගිහිල්ලා අනන්ත සසරේ භවෙන් භවය අපි ඇවිදගෙන ගියා සේම නේද මේ ආත්ම භාවයේත් ලබාපු මනුෂ්‍ය ජීවිතය සුදුසු තැන් හොයන්නට බාහිර සුදුසුකම් හොයන්නට අපි ඇවිදගෙන ගියේ අපිට මෙතෙක් කාලයක් නොහැකි වුණා නේද අපේ මනසේ දුර්වලකම දකින්නට මේ විදිහට Tamanට සිදුණු දේ හරියටම දකිනකොට Tamanගේ දුබලතන හරියටම දකිනකොට උන්වහන්සේලා සියලු කෙලෙසුන් නසා අරහත් භාවයට පත් වුණා පින්නතුනේ. එතකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඇයි මේ ටික කල්ැතුව කියා නොදුන්නේ? බුදුහාමුදුරුවෝ ළඟට දෙපාරක්ම මේ භික්ෂූන් වහන්සේලා පැමිණිලත් ඇයි මේ තරම් වයෝවෘද්ධ වෙලා මේ තරම් කාලේ නාස්ති වෙනකන් බුදුහාමුදුරුවෝ බලා හිටියේයි කෙනෙකුට හිතෙන්නට පුළුවන් සමහරව අහනවා පටාචාරාවට ඔය තරම් විනාශයක් වෙනකන් ඇයි බුදුහාමුදුරුවෝ නිහඬ වෙ හිටියේ ඔක කල්ැතුව කියන්න තිබුණානේ අඟුලිමාල දහස් ගණනක් මිනිසුන් මරණකම් ඇයි බුදුහාමුදුරන්ට මහා කරුණාව පහළ වුණේ නැද්ද? කල්ලාතු එක කියන්න තිබුණානේ. මේ විදිහට තර්ක විතර්ක කරන අයත් සමාජයේ නැතුව නොවේ. ඒ හැමෝටම වරදින තැන කුමක්ද? බුදුරජාණන් වහන්සේ යමක් ලොවට දේශනා කරන්නේ කල්ැතුව මම දන්නවා කියලා පෙන්වන්නට නෙවෙයි ඒ තැනත්තාට වටහා ගන්නට පුළුවන් පමණට අත්දැකීම් මෝරා ගිය තැන වරද වරද හැටියට දකින්නට ශක්තිය නැතිනම් එපමණට මනස අවදි වෙලා නැතිනම් Tamanගේ දෝෂේ දකින්න තැනට මනස පරිවර්තනය වෙලා නැතිනම් ඒ බඳු කෙනෙක් වෙත දහම් ගඟක් හැරෙව්වත් ඒ තැනත්තා සත්‍ය අවබෝධය ලබන්නේ නැහැ පින්නතුනේ ඒ නිසා Tamanගේ මන මනසෙහි Tamanගේ ජීවිතයේහි පවතිනා වූ දුබලතා ඒ වගේම නොදන්නාකම් හරියට දකින දකින ප්‍රමාණයට ඒ තනත්තාට ප්‍රඥාව අවදි වෙනවා ලෝකේ වැටහෙනවා එයම අත්දැකීමක් බවට පත් වෙලා යථාබෝධය ලබනවා ඒ නිසා පින්නතුනේ වඩා වැදගත් වෙන්නේ වැරදීම් සිදු නොවි හැම දෙයක්ම හරියටම කරනවාද කියන එක නෙමේ වැරදෙනවා නම් වැරදුණු බව දැනගන්නට ඕනේ ඒ වගේම ඒ වැරදි දේ සකසා ගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ නිසා යම් කිසි කෙනෙක් දැනගෙන යමක් කරලා වැරදුනොත් ඒක වැරදි බව තේරුම් ගත්තට පස්සේ හදා ගන්නට ඕන නොදැන යමක් කරලා වැරදුනොත් පසුව හරි වැරදිච්ච බව හඳුනාගෙන ඒක සකස් කරගන්න ඕන අවශ්‍යතාවයේ අනුව අන් අයගෙන් යමක් අහගෙන අපි ක්‍රියාත්මක වෙනවා වෙන්නට පුළුවන් හැබැයි අනුන්ගෙන් අහගෙන ක්‍රියාත්ම වුණත් ඒ අනිකා කියන හැටියටම අන්දව ගමන් කිරීම නෙමෙයි වැදගත් වෙන්නේ හේතුව ඵලය පිළිබඳව වැටහීමක් ඇතුව මේක මේ විදිහෙන් කරන්න කිව්වේ මොකටද මෙහෙම කළාම කොහොමද අඩුපාඩු නැති වෙන්නේ මෙහෙම කළාම අපි කොහොමද වරදින් නිදෙන්නේ මේ ප්‍රතිපත්තිය මෙහෙම පුහුණු කරන්න කිව්වේ කුමක් සඳහාද කියලා සහේතුකව නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා Taman අනුගමනය කරන ප්‍රතිපත්තිය ඉදිරියට පවත්වාගෙන යන්නට අපි උත්සාහවත් වෙන්න ඕනේ. එසේ ක්‍රියාත්මක වීමේදී යම් තැනක වරදිනවා නම් අපට දැනෙන්නට පටන් ගන්නවා. යම් තැනක දුර්වල වෙනවා නම් ඒ අපට වැටහෙනවා. හැබැයි අනේකා කිව්ව හැටියටම දේවල් කරගෙන ගියොත් අපට ඒ ටික වටහා ගන්නට බැරි වෙනවා. අර හොඳ සිහි කල්පනාවේ, හොඳ අවදියෙන්, හොඳ ප්‍රත්‍යවේක්ෂා නුවණින් යුක්තව ඒ ප්‍රතිපදාව පුහුණු කළොත් තමයි තමන්ට ගැළපෙන ක්‍රමය වරදින තැන වෙනස් කරගෙන තමන්ට අනන්‍ය වූ ආකාරයෙන් මේ ප්‍රතිපත්ති ඉදිරියට පවත්වන්නට පුළුවන් වෙන්නේ. නිසා තමන් නොදන්නා දෙයක් අන් අයගෙන් අසහ ගැනීම වරදක් නොවේ. හැබැයි ඒ අසහගන්නේ කිසිම වැරදීමක් නොවේ. එකපාරම සියල්ල හරියට කරන්නට කියන මුලාවෙහි ඉඳගෙන නම් ඒ පඬිත මානී බවම ඔහුගේ දුබලතා දකින්නට ඔහුට බාධාවක් වෙනවා. අපි නිවන් දකින්නට කියලා කරන්නේ කෙලස් ධර්ම දුරු කිරීමයි. කෙලස් ධර්ම යනු කුමක්ද? අපේ මනසේ පවතින දුබලතා. ජීවිතයක පවතින දුබලතා එහෙමනම් අනන්ත සසරෙහි අපේ මනසෙහි පවතින දුබලතා දැක ගැනීමයි නිවන් දැකීමට අවශ්‍ය වෙන්නේ යමෙක් ඒ දුබලතා දකින්නට කැමති නැත්තම් ඒ දුබලතා මතුවෙනවට කැමති නැත්තම් ඒවා මනසින් ප්‍රතික්ෂේප කරනවා නම් ඒවා වසා තබන්නට උත්සාහ කරනවා නම් අනේකාගෙන් පිළියම් අහගෙන පැලස්තර అలවලා එය යටපත් කරන්නට උත්සාහ කරනවා නම් ඒ බඳු තැනැත්තා වරද වරද හැටියට දකිනවා වෙනුවට බාල බව බාල බව හැටියට දකිනවා වෙනුවට පැලස්තරයක් අලවාගෙන Taman ළඟ තුවාලයක් නැතුවාසේ පෙනී හිටලා ලෝකයේ තුල තවදුරටත් අඥාන භාවයම තහවුරු කරගන්නවා. ඒ නිසා වැරදීම් සිදු වෙන්නට පුළුවන්. මේ නදහස් කරන්නේ මම නැවතත් අවධාරණය කරනවා වැරදි කරන්නට කියන එක නෙමෙයි. නොදැනුවත් බව නිසා වරදක් සිද්ධ වෙනවා නම් ඒ බාල බව, ඒ නොදැනුවත් බව, ඒ වරද වරද හැටියට දැකිය යුතු බවයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා නොඇතීමට බියපත් වෙනවා විනා වැරදි සිද්ධ වෙනවාට බියපත් වුණා කියලා එය ඵලදායක දෙයක් නෙවෙයි පිනත්. එතෙන්දි සිද්ධ වෙන්නේ කලබලයක් විතරයි. ඒ නිසා වැරදි සිදු වෙනවාට නෙවෙයි අපි බියපත් වී යුත්තේ. ඒ වැරදි සිදු කරන්නා වූ නොයැටීම, නොදනුවත් භාවය, බාල බව, දුබලතාවයේ කොතනද තියෙන්නේ? එය අපට නොයැටෙනවා නම් අන්න ඒ ගැනයි සැබවින්ම අපි බියපත් වී යුත්තේ, අපි සැලකිලිමත් විය යුත්තේ. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා යෝ බාලෝ මඤ්ඤති බාලයන් යම් දුර්වල කෙනෙක් ඒ දුබලව දකිනවා නම් පඬිතෝ ආපිතේනසෝ ඒන් මේ තනත්තා පඬිත භාවයට පත් වෙනවා යමෙක් Tamanගේ දුබල බව පඬිතකමක් හැටියට හුවා දක්වනවා නම් ඒ නිසා මේ තනත්තාගේ බාල බව තහවුරු වෙනවයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ නිසා තමන්ගේ මනසෙහි දුබලකම් දකින්නට අඩුපාඩු දකින්නට බියපත් නොවි ඒ ඍජුව අවංකව Tamanගේ තියෙන දුර්වලතා දුර්වලතා හැටියට දැකගෙන ඒවා පිළිබඳව පසුතැවීම් ඇති කරගන්නවා වෙනුවට දුර්වලකම් දුරු කරන්නට චතුරාර්ය සත්‍ය ධර්මයේ එන ඒ සතරාකාර පිළිවෙත අනුගමනය කරමින් දුබලතා සකසාගෙන ප්‍රඥාවන්තයින් වෙන්නට, පඬිතයින් වෙන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.